ඉතින් අපි කරන කියන කටයුතු හරියටම දැනගෙන සිද්ධ කර යුතු තියෙනවා. ඒ අපේ අපේ තුල තියෙන ක්‍රියාකාරීත්වය අපේ මේ මානසිකාරයේ තියෙන ක්‍රියාකාරීත්වය මේක නිවන කරා යොමු කරවන්නේ කොහොමද කියලා දැනගෙන අතර මැද හිදසක් නැතුව يعني වැහිච්ච තැනක් නැතුව මෙන්න මෙහෙමයි හිත නිවන් දක්වන්නේ කියලා අපිට පුළුවන් වෙන්න ඕනේ දැනගෙන මේ ගමන යන්න. ඇයි මේක එහිපස්සික ධර්මයක් හින්දා. පේන්න තියෙනවා ක්‍රමයේ පේන්න තියෙනවා. එහෙම නැතු ආ මේක කරන්න මේක කරොත් මේක වෙනවා කියලා හරියන්නේ නැහැ. කොහොමද වෙන්නේ කියන එක පවා සාකච්ඡා කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් එහෙම අරමුණකින් සාකච්ඡා කරන ධර්මදේශනා මාලාවේ අද දවසේ අපි ආරස්ඨාංග මාර්ගය ගැන සාකච්ඡා කරන්නේ සබ්බාසව සූත්‍රයටත් අවශ්‍ය වෙච්ච හින්දා මහා සත්‍යාරිස්ක සූත්‍රයේ තියෙන ආකාරයට සබ්බා ආරස්ඨාංග මාර්ගයේ සම්මා වාචා කියන කොටසයි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සම්මා වාචා කියලා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනියෙන්ම යම් කිසි කෙනෙක් මේ සූත්‍රය දේශනා කරනවා යම් කිසි කෙනෙක් වෙනත් මිත්‍යා වාචා මිත්‍යා වාචා විදිහට දනීද සම්මා වාචා සම්මා වාචා විදිහට දනීද එපමණකින් මේ තනත්තා සම්මා දිට්ඨික වේ කියලා. ඒ කියන්නේ අපේ දෘෂ්ටි ආනුව තමයි අපේ දැක්ම ආනුව අපේ දැනුම ආනුව තමයි අපිට මිත්‍යා වාචා මිත්‍යා වාචා විදිහට තේරෙන්නේ. ඉස්සෙල්ලා ඒක තේරෙන්න ඕන අපිට. හරිද? ඒ සඳහා අපි ධර්ම ශ්‍රවණය කරලා, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා, කරුණ හොයලා දැනුම ඒක රාශි කරගන්න ඕනේ. මම හැමදාම කියන්නේ වෛද්‍යවරයා ලෙඩේ හඳුනනවා. අපි ලෙඩේ අඳුරන්නේ නැහැ. වෛද්‍යවරයාට ලෙඩේ කියනකොටම ලෙඩේ අඳුර ගන්නවා. වෛද්‍යවරයාට ලෙඩ වෙනවා කියන්නේ. ඒත් එතුමා ලෙඩේ අඳුර ගන්නවද නැද්ද? ආ දැන් එයා ලෙඩේ අඳුනගත්ත ගමන් එයාගේ ලෙඩේ හොඳ වෙනවද? නැහැ. හඳුනගත්තට ලෙඩේ තියෙනවා කියලා එයා දන්නවා. එහෙනම් එයා මොකද කරන්නේ? එයා යාටම ප්‍රතිකාර ගන්නවද නැද්ද? නේද? ප්‍රතිකාර පද්ධතිය ගත්තා ලෙඩේ අඳුරනවා නම් ප්‍රතිකාර ගන්න පෙළපෙනවා. ඒ වගේ පින්නත් මේක හිතේ දෙදී. හරිද? හිතත් එක්ක කරන වැඩ පිළිවෙලක් තමයි හිතත් එක්ක කරන වැඩ පිළිවෙලක් තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. එතකොට අන්න ඒ ලෙඩේ හඳුනගන්න අපිට පුළුවන්කම තියෙනවා. මිත්‍යා වාචා කියලා කියන්නේ මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්ප්‍රප්ලාපා. මේ හතරයි. එතකොට මේවායින් සිද්ධ වෙන්නේ තව බොහෝ සසර යන්න හේතු වෙන දේවල් මේවායේ යෙදීමෙන් සිද්ධ වෙන තව බොහෝ සසර යන්න හේතු වෙනවා. මේක දිහා අපි විශේෂයෙන් අපිට පිළිගන්න වෙලා තියෙන්නේ මොකක්වත් නෙවෙයි. මේ ලෝකෙට අපි කොහෙන් හරි පහළ වුණා. පහළ වුණාට පස්සේ අපි දැක්ක අහපු විඳපු දේවල් වගේක් තියෙනවා. ඇහැට දැක්ක දේවල් වගේ. ඉතින් අපි දන්නේ මේක ඉතින් ඇහැදිත් බෑ හැට වුණා. නේද? කනට ඇහිච්ච දේවල් වගේක් තියෙනවා. නාසයට, දිවට, ශරීරයට සහ ආදරය ආදී දේවල් මනසට දවුණා. තරහා, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, ගිජුකම ඒවා දවුණා මනසට. නේද? මෙහි ඇවිල්ලා නෙවුනේ. ආන්ගේ වෙච්ච දේ හින්දා අපි පිස්සු වැටුණා. හරි පිස්සු වැටුණා කියන්නේ මොකද? අර කියන්නේ නේද උන්මා උද්දාමයටපත් වුණා. උද්දාමයේ හින්දා උන්මාදයටපත් වුණා. නේද? ඉතින් අත්‍තර දැන් බලන්න දැන් මොකද මේ වෙලා තියෙන්නේ? ඔන්න දෙන්න තුන් දෙනා හම්බ වෙනවා. හම්බුනහම මොනවද කියන්නේ කතා කරන්නේ? දැක්ක දේවල් ගැන කතා කරනවා. අහපු දේවල් ගැන කතා කරනවා. හිතපු දේවල් ගැන කතා කරනවා. නේද? මම මට මේ වගේ දේවල් හම්බලා තියෙනවා. ඒක අර පැත්තෙන් මට මේ වගේ දේවල් හම්බලා තියෙනවා. නේද? හම්බලා තියෙන දේවල් ලොකුයි නම් එයාට අපි කියන ලොකුකමක් වෙනවා කියලා. මේ ජීවිතේට ඇවිල්ලා අපි කෑ ගහනවා. පාසල කරන් බලන්න මොකද මේ ගෑ ගහන්නේ. මිනිස්ත්‍රිය කරන් බලන්න මොකද මේ ගෑ ගහන්නේ මොනවද මේ කියන්නේ? දැක දේවල් කියනවා. අහපු දේවල් කියනවා. විඳපු දේවල් කියනවා. නේද? ඉතින් මේ දේවල් ගැන තණ්හා දෘෂ්ටි මාන සහිතව කතා කරන්න කතා කරන්න කතා කරන්න මේ දේවල් ගැන තියෙන ඇල්ම තව වැඩි වෙනවා. නේද? වෙන කෙනෙකුට ලැබිච්ච වෙන කෙනෙක් දැක්ක දෙයක් ගැන මාත් එක්ක කතා කරද්දී මට ඒක දැකීමේ ආසාව ඇති වෙනවා. වෙන කෙනෙක් අහපු දෙයක් ගැන මට කියද්දි මටත් ඒක අහීමේ ආසාව වැඩි වෙනවා. ඉතින් සම්ප්‍රප්තලාපාදීන් වෙන්නේ මොකද්ද? මේකෙම තව මේකෙම තව රැඳෙන්න වෙනවා. මේකෙම ඉඳ වෙනවා. කොහොමද යන්නේ ජීවිතේ? සැපද? ණයගේ ඉවරද? නේද? එයි මම ණය කියලා කිව්වා. පොලි කියලා ඉවරද? ණය පැත්තකින් තියන්නකෝ. පොලි කියලා ඉවරද? කොච්චර පොලි ගියවත් ණය ණය වෙනවද? ඒ වගේ උදේ ඉඳන් හැන්දෑව වෙනකම් පොලිය ගෙවනවා කියලා තේරෙන්නේ නැද්ද? ඇයි? දැකිය යුතු දේවල් දකින්න ඕන කියලා මේ හිත අපෙන් ඉඳනකොට ඉවරක් නැතුව අපිව පෙන්වනවා. දැන් කීතරක් ඔය හැට එකම රූපය පෙන්වනවාද සතුට වෙන්නේ? කීසරයක් ඔය කනට එකම ශබ්දය ඇසුවාද සතුට වෙන්න නේද දරුවා දකින්න ඕනේ කියලා උදේම අදහසක් આવොත් පොලි ගෙවන්න වුණා වගේ. ඉතින් යන්න බෑ දැන් මේ කිලෝ 80 උස්සන් යනවා. නේද? උස්සන ඉව දකින්න ඕනේ. දැකලා ගෙදර නැතිනම් අර පොලි ගෙවුවා. හොඳයි. හෙට උදේ ආයෙ මොකද? ආයෙ මෙන් කියන මගේ හිත ගියේ නැත්තම් රිදවනවා. නේද? ගියේ නැත්තම් රිදවනවා. ඉතින් අන්න එහෙම ඇති වෙලා තියෙන දැන් ඔය කිව්වට. සමහර කට කියනවා ඒක සරින් සරින්. මට නම් දැන් එපා වෙලා තියෙන අපා කියලා. නේද? කිව්වට ගැලවෙන්න කිව්වට ගැලවෙන්න බෑ නේද? මෙන්න මේකෙන් ගැලවෙන්න ඕනේ. අන්න ඒ ඇලෙන එක අඩු වෙන වැඩ පිළිවෙලකට යන්න ඕනේ. අපේ වෙලා තියෙන පින්වත්නි එන්නේ එන්නේ ඇලෙන එක වැඩි වෙන වැඩ පිළිවෙලක ඉන්නේ. එහෙනම් මේ අනවශ්‍ය කතා බහ නේද? අනවශ්‍ය කතා බහෙන් ඉන්නේ කෙලෙස් තත්ත්ව වැඩි වෙන එකමයි. ඒකින්ද ඒක සම්මා වාචා නෙවෙයි ඒක රැටෙන්නේ මිත්‍යා වාචා වලට. ඒකින්ද අපි මේක හඳුනා ගන්න ඕන හරියටම. මම මේ ලෝකෙට ඇවිල්ලා හරියට දුක් විඳිනවා කියලා හඳුනා ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. මේ විඳින දුක තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන දේවල් ඒවා එක්ක ලොකු ගනුදෙනුවකට මාව හිර වෙලා. ආවට පස්සේ බලපු දේවල් වගේ අස්සින්ද අහපු දේවල් වගේ අස්සින්ද විඳපු දේවල් වගේ අස්සින්ද ඒවා නැතුව බැරි වෙලා. නේද? දැන් ඒවා පරිසම් කරගන්න වෙලා ඒවා ආරක්ෂා කරගන්න වෙලා ඒවා කවුරුත් ගණී කියලා බය වෙන්න වෙලා ඒ වගේ ගොඩේ ප්‍රශ්නකට මැරිලා ඉන්නේ. ඉතින් අන්න ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න තියෙන මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මේක අල්ලලා පොලේ ගහනවා වගේ සරෙන් සරේ සරෙන් සරේ නේද? කෙනෙක් අල්ලලා පොළේ ගහනවා වගේ සරෙන් සරේ මේකට කියනවා අරක බලන්න යන්න අරක අහන්න යන්න අරක විඳින්න යන්න කියලා ඉවරක් නෑ ඉතින් අපේ වැඩේ මොකද්ද ගිනිගත් ඔළුවක් තියාගෙන දුවනවා දිවිල්ල ඔක්කොමලා නේද පෙන්නන්න දුවනවා අස්වන්න දුවනවා විඳින්න දුවනවා ඉවරක් නැතුව මේක තේරුන්නේ අපිට මේකෙන් අයින් වෙන වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පින්නත් මේ වැඩපිළිවෙල යෙදෙනවා නම් ඒ යෙදෙන හැම වාරයකම දවස ගානේ ප්‍රතිඵල තියෙන්න ඕනේ. හ්ම්. අපි මේක තුල ඉන්නවා නම් දවස ගානේ තමන්ගේ ආසාවල් ටික ටික අඩු වෙන්න ඕනේ. ඒක මොකද ප්‍රතිඵල තියෙන්න ඕනේ කියලා. ඒකින් අපි මේ හතර අරගෙන බලමු මොනවද කියලා. කොහොම හරි කරන්න ඕන කරලා තියෙන ලෝභ, දේශ, මොහ අඩු වෙන වැඩ පිළිවෙලට යන්න ඕනේ. බොරු කියන්න වෙලා තියෙන්නේ ඇයි? බොරු කියන්නේ ජීවත් වෙන්න බෑ. අමාරුයි. බෑ කියන්නේ මම බෑ කිව්වොත් මම බොරුවක් කියලා වෙනවා. බොරු කියන්නේ ජීවිතේ අමාරුයි සාමාන්‍ය මනුස්සයට. ඇයි මොනවා හින්දාද? බන්ධන හින්දා. නේද? හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා කියන්නේ ඇයි? අම්මා කවදාකවත් තමන්ගේ පුතා ගැන ඇත්ත කියන්නේ නෑ. ඇයි ඒ කියන්නේ නැත්තේ? බැඳීම හින්දා. අහන්න බලන්න හිතේ. මොනවා හරි දෙයකට බැඳීමක් තියෙන හින්දා නෙමෙයිද? බොරු කියන්නේ. සීනි හොරෙන් කෑවා නේද කියලා පොඩි එකාගෙන් අහනකොට පොඩි එකා නේද හ්ම් සීනි වල තියෙන කැමැත්තටයි බොරුව කියන්නේ නෑ මං හොරෙන් කෑවේ නෑ කියලා ආයෙ කන්න හම්බෙන්නේ නැති වෙයි කියලා නේද එහෙනම් බැඳීමක් තියෙනවා ඒ ආහාරයට තියෙන බැඳීම හ්ම් එහෙනම් අපි අතින් සිද්ධ වෙන පළවෙනිම වැඩියෙන්ම සිද්ධ වෙන වැරද්දක් තමයි බොරු කියන එක. කවුරු හරි ගැන බොරු කියන්නේ ඇයි? එයා ගැන තියෙන හිතවත්කම ආරක්ෂා කරගන්න. නේද? එහෙනම් ඒකෙන් බැඳීම් හින්දා. එහෙනම් බොරුවෙන් අයින් වෙලා සත්‍යවාදීව සත්‍යයෙන් සත්‍ය බලපා ඇත්තම කතා කරමින් ජීවත් වෙන්න පුළුවන් නම් ඒ දැනතර ගොඩාක් බැඳීම් අයින් කරන්න වෙනවා. සහ ඒ දැනතර අනාගත බැඳීමුත් අයින් වෙනවා. ඒ ඔක්කොටම තඩිය පෞසුද්ධ වෙන්නේ නැහැ. අපි එක එක කෙනා එක එක කෙනා එක එක විදිහවලා ඉපදිලා. සමහර අයගේ ශරීර පිළිවෙලකට තියෙනවා නේද? නමුත් හරියට කරදර වෙනවා. සමහර අයට කරදර අඩුයි නේද? ශරීර පිළිවෙලකට නෑ. ඒ වගේ නේකුත් අඩුපාඩු අඩුපාඩු සහිතව කියලා ඇයි? පෙරකර කර්ම වේග නේද? එක එක රෝග හැදෙනවා. හරියට දුක් විඳලා ඉන්නවා මේ ලෝකේ. කර්ම වේගය. ඉතින් බොරුව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු භයානකම වැරද්දක්. රාහුල හාමුදුරන් දේශනා කරනවා රාහුලයනි යමෙක් බොරු කියන්නේ නම් මම කිසිම වැරද්දක් කරන්න මේ බොරු කියන කෙනාට වෙන කිසිම වැරද්දක් කරන්න බෑ කියලා කියන්නේ නැහැ කියලා. එයා ඕනේ වැරද්දක් කරන්න ඉඩ තියෙනවා කියලා බොරුවක් කියනවනේ. අන්න අයව වට්ටන්න. ඉතින් එහෙමනම් ඊට සත්‍යවාදීව ජීවත් වෙනවා කියලා තීරණයක් ගන්න බැරි වෙද්දී එහෙම තීරණයක් ගන්න. හරිද? එහෙම තීරණයක් අරගෙන මේක කැඩෙනවා. මේක කැඩෙන්න හේතු වෙන්නේ ප්‍රමාදී බවයි. ප්‍රමාදයක් ඉඳලා මේක කැඩෙන්නේ. ඔන්න ප්‍රමාදය කියන්නේ මොකද්ද? අපි හැබැයි අර කියනෝ නේද? කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතා. ප්‍රමාදයෙන් හින්දා මගේ අතේ කෙරුණා. හරි? ප්‍රමාදයෙන් හින්දා ඇත්ත. මොකද්ද මේ ප්‍රමාදය? ප්‍රමාදයි ප්‍රමාදයි ප්‍රමාදයෙන් හින්දා වැරදි කරනවා. මොකද්ද කියලා තේරුම් ගන්න ඕන හොඳට පරිස්සමින් ඈ. මේ අපි හිතමුකෝ මොනවා හරි නිෂ්පාදනයක් සිද්ධ වෙන උපකරණයක් ගෙදර තියෙනවා. හරිද? දැන් මේ උපකරණය පොඩ්ඩක් එහෙම මෙහෙම මේ නිකන් සවුත් වෙලා මොන හරි හරියට වැඩ කරන්නේ නැහැ. අපි හිතමුකෝ කෝපි මැෂින් එකක් තියෙනවා කියලා. හරිද? කෝපි මැෂින් එක හරියට වැඩ කරන්නේ නැහැ. ඔන්න කට්ටියක් ගෙදර එනවා. කට්ටිය ගෙදර ආපහම මම දැන් මේකෙන් කෝපි දාගන්න යන්නේ. දාගෙන මම මේක හරියට මිස් කරලා නැහැ. මට කීප වතාවක් ගෙදර කට්ටිය කිව්වා මේක ඉක්මනට හදාගන්න කියලා. එහෙනම් දැන් මේ කෝපි හරි රහ එන්නේ නැති එකේ වැරද්ද කාගේද? මගේ. මොකද වැරද්ද? ඉක්මනට හදාගත්තේ නෑ. ඉක්මනට හදාගත්තේ නෑ. නේද? ඒ කියන්නේ හදන්න ප්‍රමාද වුණා. නේද? හදන්න ප්‍රමාද වුණා. බුදුරජාණන් වහන්සේ බොරු නොකියවෙන හිතක් හදන විදිහ දේශනා කරා. හරිද? බොරු කියවෙන්නේ නැති හිතක් සකස් කරගන්න විදිහ දේශනා කරලා තියෙනවා. එහෙනම් මගේ අතින් ආය බොරුවක් කියුණා. එහෙනම් මොකද එතන වෙනවද? බොරු නොකියවෙන විදිහට හිත හදාගන්න ප්‍රමාද වුණා. තේරුණාද? හැම වෙලෙම වැරද්දක් කරන කෙනෙකුට අපි හිතන්න ඕන. කාමයේ වර්ධව හැසිරීමක් සිද්ධ වෙනකොට කාමයේ වර්ධවා හැසිරීම සිද්ධ නොවන විදිහට හිත සකස් කරගන්න විදිහ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරා. හරි ඒ ක්‍රමයේ තියෙනවා. කොප්පු කරලා පෙන්නන්න පුළුවන්. එහෙනම් එච්චර එහෙම දේශනා කරලා තියෙද්දි මට මගේ හිත කාමයේ වර්ධවා හැසිරෙන මට්ටමට යන්නේක නවතා ගන්න බැරි වුණා. හරි? ඇයි ඒ මම ඒක මට මගේ හිත හදාගන්න තරක් වුණා. ප්‍රමාද වුණා. හරි? එහෙනම් අන්න ඒ විදිහට හිතමින් අපි මොකද කරන්න ඕනේ? බොරුවෙන් වරගෙන උත්සාහ ගන්න ඕනේ. හරි? බොරුවෙන් වරගෙන උත්සාහ ගන්න ඕනේ. සත්‍යවාදීව සත්‍ය සම්දීව ජීවත් වෙන්න ඕනේ. සත්‍යයෙන් සත්‍ය ගලපන කෙනෙක් වෙන්න ඕනේ. සත්‍යවාදී කෙනෙක් තමන්ටවත් බොරුවක් කරගන්න නැති කෙනෙක් වෙන්න ඕනේ. ඇතුළෙන්ම බොරුව කරගන්න හැම වෙලේම අත කතා කරලා ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. හරි? ඇයි අපි හිමින්නේ? හේතු තියෙන්න බෑ. ඇයි අපි හිමින්නේ? ඉස්සෙල්ලා අපි කිව්වා බැඳීම් අඩු වෙනවා ඒකට කියලා. බැඳීම් අඩු කරන්න වෙනවා හිමින්ද? නේද? ඊළඟට පින්නත් මේ ඒක විතරක් නෙවෙයි අපි මේ විදිහට ජීවත් වෙනවා නම් ඇත්තටම ඇයි අපේ අතින් මේවා කැඩෙන්නේ? බොරු කීම සඳහා මගේ හිතේ තියෙන ඇලීම හින්දා නේද බොරු කියන්නේ මගේ හිත කැමති බොරු කියන්න කැමති මොකද ඒකෙන් මට ලාභ ලැබෙනවා නේද ලේසි වැඩේ මොන හරි බොරුවක් කියලා පැනගත්ත හැකි නේද ඇත්ත කියනකට වැඩිය නේද දැන් කොහෙද ඉන්නේ කියලා කවුරු හරි අහනවා ඉන්න තැන හරියටම කියනකට වැඩිය වෙන තැනක් කොහොම ලේසි වගේ දැනෙනවා නේද ඒකින්ද බොරුව ලේසි හින්දා බොරුවට මගේ ඇල්මක් තියෙනවා පින්නදී ඔය විදිහට අපි මේක පුරුදු කරගෙන පුරුදු කරගෙන ගියොත්. ඔකට කියනවා යහපත් වචනය කියලා. යහපත් වචනය කතා කිරීමට හිතෙන් එන නැඹුරුව තමයි සම්මා වාචාව කියලා කියන්නේ. එතකොට මිත්‍යා වාචාව කියලා කියන්නේ බොරු කියන්නේ නැඹුරුව. එතකොට බොරු කියන්නේ බොරු කීම සඳහා තමන්ගේ సంతානගතව ඇලීමක් තියෙනවා නම් කාලයක් යනකොට අන්නේ ඇලීම නැති වෙනවා නොඇලීම ඇති වෙනවා ඇලීම නැති වෙනවා නොඇලීම ඇති වෙනවා ඇලීමෙන් වෙන් වෙනවා විතරක් නෙවෙයි සම්පූර්ණයෙන්ම වෙන් වෙනවා ඊට පස්සේ මේ හිත මාව බොරු කියන්න පොළඹවන්නේ බොරු නොකියන්න පොළඹවනවා එහෙම එකක් දැකලා තියෙනවද එහෙම එකක් තේරලා තියෙනවද අපේ හිතේ තියෙනවද නේද දැන් සීල් කඩන්න මුලදී අපිට මුලදී අපි මොන හරි වැරද්දක් කරනවා. ඒ වැරද්දට කොළඹවන්නේ අපේ හිතමයි. හැබැයි කාලයක් පෙරගිලා ඉනකොට ඒ වැරද්ද ඒ වැරද්දෙන් වෙන් වෙන්න කොළඹවන්නේ අපේ සිතමයි. එහෙමද නැද්ද? මං කියන්නේ හින්දා අපි කියන්නේ. නෑ ඒක අපේ හිතේ හැටි අපි දන්නවා. එහෙම තමයි. නේද? එහෙනම් බොරු කියන එක පරුස වචන කියන එක හොඳට දන්නේ. ඇයි අපි පරුස වචන කියන්නේ? කාට හරි රිද්දන්න. නේද? පරුස වචන කියන්නේ අසභ්‍ය වචන කියන එක නෙවෙයි. සමහර අසභ්‍ය වචන තියෙන පරුස නොවන වෙලාව. සමහර අය අසභ්‍ය වචනේ නේද හිතසනසෙන් කතා කරන අය ඉන්නවා කලාතුරකින්. නේද? ඒක බොහෝම හිතවත් කෙනෙක් හිතවත් කෙනෙකුට එහෙම කතා කරන්න පුළුවන්. පරුස වචන කියන්නේ අස හැම වෙලෙම අසභ්‍ය වචන නෙවෙයි. හැබැයි ඊටා යහපත් වචන පරුස වචන වේලාව තියෙනවද නැද්ද? නේද? දැන් මම උදාහරණකින් කියන්නම්කෝ. මේ පත්තිනි අම්මා කියන වචනය යහපත් වචනයක්ද නැද්ද? යහපත් වචනයක්. සමහර අය පාවිච්චි කරනවා නේද පරුසෙන්ද? නේද? හා දැන් තේරෙනවනේ පරුස කියන්නේ මොකද්ද? හිත රිදවන ආකාරය හිතක් පර්ශ කරන ආකාරයේ වචන. හරි ඒක ඒ භාවිතා කරන අවස්ථාව අනුව තියෙන චේතනාව අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට අන්නේ පරස වචන වලින් සම්පූර්ණ තවත් කෙනෙක් බලන් පින්නත් මේ ලෝකේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් ආදී වශයෙන් බොහෝ බොහෝ ආකාරයට දුක් විඳින්න සිද්ධ වෙලා තියෙනවා නැද්ද අපිට? හැම කෙනෙක් මේ දුක උරුම කරගෙන ලොකු දඟලිල්ල දඟලනවද නැද්ද? මේ ශරීරත් එක්ක අලන pore මද හරියට හරියට මෙනෙහි කරොත් නේද? එතකොට එච්චර දුක් විඳින අපිට මේ ලෝකයේ මිනිස්සු මෙච්චර දුක් විඳිද්දී මගේ මේ කටේ තියෙන කෙටේරියෙන් කොටලා හරි මං හින්දා තවත් කෙනෙකුට දුකක් ඇති කරවන්න ලැජ්ජා නැද්ද? නේද? හොඳ දෙයක්. ආන් එහෙම සංකල්පයක් තියෙන්න ඕනේ නැද්ද අපිට? මම කිසි කෙනෙක්ගේ හිතක් රිදන්නේ නෑ. බලන්න එහෙම තීරණයක් ගන්න පුළුවන්ද කියලා. අද පටන් මම කිසිවෙකුගේ හිතක් රිදන්නේ මේ තීරණය අරගෙන හික්මෙන්න පටන් ගන්නද කොච්චර ලොකු මානසික දියුණුවකට එන්න පුළුවන්ද කියලා බලන්න. එතකොට කෙනෙක්ගේ හිතක් මගේ අතේ රිදුනොත් මම මොකද කරන්න ඕන? කායේන වාචා චිත්තේන ප්‍රමාදේන මයා කතං අච්චයන් කම්මේ භන්තේ නේද බුදුරජාණන් වහන්සේගෙන් සමාව ඉල්ලනවා මගේ ප්‍රමාදය ප්‍රමාදය කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ මොකද කරන්න ඕන නේද ඒක මොකද ආයති සංවරේ පිළිටනවා කියන මම ආයමයක් කරන්න එහෙනම් මං ආය පරස වචන නොකිය වෙන විදිහට මගේ හිත සකස් කරන්න ඕනේ ඒක අපිට අමතක වෙනවා පින්නත් මතකයි නේද හොඳටම හිතවත් අයගේ හිත රිදවලා නැද්ද නේද? හොඳටම බලන්න ආදරය කරන අයගෙම හිත සුදවල නැද්ද? වෙලාවකට. ඊට පස්සේ තේරෙනවා අපිට හිත රිදෙවලා කියලා. ඊට පස්සේ මොකද්ද ගන්න තීරණය? පස්සේ පව කියලා හිතනම මොකක්ද තීරණයක් ගන්න මොකද්ද? ආයෙනම් මං කවදාකවත් මෙයාගේ හිත රිදන්නේ නෑ කියලා තීරණ අරන් නැද්ද? අරන් තියෙනවා. ඊට පස්සේ රිදෙවෙන්නේ නැද්ද ඉතින්? <laughs> ඊට පස්සේ රිදෙවෙන්නේ නැද්ද? නෑ ඒ දෙගුණ ඊට පස්සේ ඒ මොකද ඒ ප්‍රමාදය නේද අදිෂ්ඨානයට විතරක් කළ හැකිද නෑ අඩුයි අදිෂ්ඨාන කරාට මදි උපකරණ හදන්න ඕනේ ගෙදර තියෙන අර මං කියන් මං කිව්ව අර කැරිලා තියෙන උපකරණ මේක කැරිලා තියෙන දෙක හදා ගන්න ඕනේ ඒකෙන් එන ඒකෙන් එන කිරිකෝපියක හරියන්නේ නෑ මං ඒක ළඟට ගිහින් මම මේක හදනවා මම මේක හදනවා කියලා අදිෂ්ඨානයක් විතරක් ගත්තට හරියන්නේ නෑ නේද මම මොකද කරන්න ඕනේ? ඒක හදන්න ඕනේ. එහෙනම් ආය පරුස වචන නොකිය වෙන විදිහට මගේ හිත සකස් කරන්න ඕනේ. නොකිය වෙන විදිහට සකස් කරන්න ඕනේ. ඒන් එහෙම සකස් කරන විදිහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවනේ. නේද? එහෙනම් මගේ ප්‍රමාදය තියෙන හැම වෙලේම. එතකොට තීරණයක් ගන්න පුළුවන් නම් මම ආය කවදාකවත් අරසවචනය කියන්නේ නැහැ. කෙනෙක්ගේ හිතක් රිද්දවන්නේ නැහැ. ඒක මහා උතුම් චරිතයක් එතකොට. හ්ම් බුදුරජාණන් වහන්සේ ළඟ වටිනාකමක් තියෙනවා. අනිත් අය ළඟ නම් වටිනාකමක් නැත වෙනවා. සමහර අය අපිට බයිනකොට අපි පරිසවචනය කියන්නේ නැතුව හොඳ වචනෙන් කතා කරනකොට ඒ දැනත්තා නම් අපිට කියයි. ඕ නිවටකම පේනව නේද? නියාලුකම පේනව නේද කියලා කියයි. හරිද? මට වෙන කාගේවත් ළඟ වටිනාකමක් ඕනද? නැහැ. මම මගේ ජීවිතේ මයින්ඩ් වන කාට සාපේක්ෂවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සාපේක්ෂව. නැත්නම් එක එක්කෙනාට සාපේක්ෂව නෙවෙයි. ඒක නම් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච චරිතයක් තියෙනවා නම් ආන්ගේ චරිතය මම ගොඩ නගන්න ඕනේ. නේද? බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච චරිතය තමයි පරසවාචා වේරමණී. එච්චරයි ආයේ කිසිම කතාවක් නැහැ. ආයේ කිසිම කතාවක් නැහැ. මොකද මම හැදෙන්න යන්නේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා. ඊළඟට පිසුනා වාචා කියන්නේ කෙනෙක්ගෙන් කෙනෙක් විඳවන්න කියන කතා. මේක හරි රසයි. මේකට හරි කැමති කට්ටිය. හරිද? හ්ම් විඳවලා දැම්මට පස්සේ සතුටුයි. අපේ හිත අපිට ආශ්‍රය පදවනව නැත්තම්. නේද? ඒක තමයි මේකේ තියෙන මේකේ තියෙන රහස ඒක තමයි. කෙනෙක් කෙනෙක් කෙරෙහි බිඳෙන ආකාරයේ මාත්‍රීය දෙයක්වත් Tamange පැත්තෙන් නොකිය වෙන්න ඕනේ. හරි? මේක ප්‍රතිවිරුද්ධ දෙයක් තියෙනවා. ආ අර පරස වචන පැත්තක් තිබ්බම ඒකේ ප්‍රතිවිරුද්ධ දෙයක් තියෙනවා. මොකද්ද පරස වචන වෙනුවට භාවිතා කරන්න ඕන වචනයක් තියෙනවා. හරිද? ඒ මොනවද? හිතේ රැඳෙන නේද මනවැඩෙන මනාප කාන්ත වූ ඊ타මත්ම කෙනෙකුට ඇහුනහම ඊ타ම මේලා කන්න සුඛා මේ විදිහට කියන එක කනට ප්‍රිය හරිද? මේ මන වඩන වචන වලින් කතා කරන්න පුරුදු වෙන්න ඕනේ. කොච්චර ලස්සනද එතකොට නේද? අපේ හැබැයි මේක තරහිරම් බලලා බෑ. නේද? ලොකු අයට නම් හොරකට මන වඩන වචන වලින් කතා කරනවා. නේද? පොඩි අයට ලේසි කර මන වඩන වචන වලින් කතා කරන්නේ. හ්ම්. ඒකින්ද සමහර අය මම දැකලා තියෙනවා සමහර පවුල් වල පවා තමන්ගේ දරුවන්ට පවා නම් කියලා කතා කරන අවස්ථා. නේද දුව පුතා කියලා කතා කරනවා කොතර වටිනා රක්කේ අයියේ නංගියේ මල්ලියේ කියලා කතා කිරීමයි වටින්නේ. ඉතින් ඒ වගේ හැම කෙනෙක් කෙරෙහිම මෛත්‍රිය උපදින ආකාරයට මනවැඩෙන වචන කතා කරන්න ඕන පරිසතන අයින් කරලා හැම වෙලේම. හ්ම් මනවැඩෙන වචන වලින් ඍජුව කතා කරන්න පුළුවන්. ඇත්ත කතා කරන්න පුළුවන්. ඍජු සහ මෘදු. ඍජු සහ මෘදු කියලා. ඉතින් මම කියනවා මේක පුහුණු කරන්න හරීම අමාරුයි. අපේ අය මෙතෙන්ට වැටෙන්නේ නැහැ. බොහෝම අඩුවෙන් වැටෙන්නේ. හරිද? තමන්ගේ ප්‍රමාදය තේරෙන්නේම නැහැ. කෙනෙක්ගේ හිත මොනවා හරි දෙයකට තමන්ට නොගැලපෙන දෙයක් සිද්ධ වෙනකොට හරී සරයි. නේද? හරී සරයි. ඉතින් ඒ එන්නේ සරගතිය අයින් කරලා දාලා පරිසෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමන්ගේ ධර්ම ශක්තිය. හරි? ඒක තමයි තමන් ඇති කරගෙන තියෙන භාවනාවකින් හෝ සීලයෙන් හෝ ප්‍රඥාවකින් හෝ තමන් ඇති කරගෙන තියෙන ශක්තියක් ඒක. ඉතින් තමන්ට තමන්ව පරීක්ෂා කරගන්න පුළුවන් මගේ ශක්තිය කොහොමද මන වලට වචන කතා කරන්න පුළුවන්කම තියෙන හැම නිමේෂයකම කෙනෙකුට කෙනෙක් පරුස වචනෙන් බයින වෙලාවේ තමන්ට පුළුවන් නම් කිපෙන්නේ නැතුව අතුලාන්ත කිපෙන්නේ නැතුව වාසය කරන්න බුදුහාමුදුරු දේශනා කරන්නේ කොහොමද? නොකරපු වැරද්දකට බයිනකොට නිශ්චලව ඉන්න පුළුවන් නම් ආන් ඒ කෙනා යුද්ධයක් දිනුවාහ සමාන නැහැ කියලා. ඒක ලේසි නෑ කියන එක බුදු දර්ශනවල දේශනා කරලා තියෙනවා. එහෙනම් මනරකට මතන. ඊළඟට කේලම් ගණනේ අපි ආවේ නේද? කේලම් කියමින් සිද්ධ වෙන්නේ කෙනෙකු බිඳවීමයි. අපේ సంతානය සකස් කරගන්න ඕනේ කොහොමද? බිඳිච්චය සමගි කරවලා සතුට වෙන විදිහටයි. හිත. හරි ආන් එහෙම අනිත් පැත්තට හදා ගන්න ඕනේ. එතකොට මගේ හිත හැම වෙලේම තියෙන අනේ දෙන්න දෙන්න බිඳලා. මේ විහාරෝසනා පටික සංඥා පටික සංඥාවක් වත් ඇති වෙන්න එපා. එක්කෙනෙක් එක්කෙනෙක් අතර දැනලා තියෙනවද නේද වේද බින්න වෙලා ඉන්නකොට දෙන්න දෙන්න වචන කියාගත්තාම එල්ලි වෙනකන් විදවනවා දවස් ගණන් විදවනවා නේද සමහර ඇත්තෝ පින්නත් මෙහෙම වචන කියාගෙන අවුරුදු ගණන් ඒ වචන මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර දෙස්තවල් තියෙනවා නේද ඒක අපරාධය මේ ලෝකේ ලෝභ දේශ මෝහ තරම් නේද මේ අපේ හිතවල උපදින රාගය තරම් හිතවල උපදින දේශය තරම් අපරු දෙයක් තවත් තවත් නැහැ. නේද? එතකොට කෙනෙක්ගේ තුල දෙන්නේ කවුරු හරි කෙනෙක් දෙන්නේ බිඳවලා ඒ දෙන්නා අතර වචන මාත්‍රයකින් හරි ගැටලුවක් ඇති කරලා හිතවල තියෙන ප්‍රසන්නභාවය දෙන්නේ අතර තියෙන හිතවල තියෙන ප්‍රසන්නභාවය අයින් කරලා බලන්න පින්නනේ අපි මේ දෙන්නේ කොහේට ප්‍රසන්නව ඉන්නවා. විශ්වාසයෙන් ඉන්නවා. හිමින්තර තව එක්කෙනෙක් ඇත්තම වැරද්දක් දැකලා හරියි. ඇත්තම වැරද්දක් දැකලා හරි අර එක වචනයක් අපිම හිතන්නේ අපේ පැත්තෙන්. අපි හරි ප්‍රසාද ජනක කෙනෙක් එක්ක ඉන්නකොට එයාව විඳින විදිහට කවුරු අපිට වචනයක් කිව්වහම කොච්චර අමාරුද දැන් ඊට පස්සේ හිතට. නේද? ඒක හරියට නිකන් කට්ටක් යනවා වගේ ඇනනවද නැද්ද? නේද? කටුවක් යනවා වගේ ඇනනවා. කටුවක් යනවා වගේ ඇනනවා. එතකොට ඒ මොකද ඊට පස්සේ අර විශ්වාසය හරියට පරිදුණ ගතියක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් අපේ අතින් මට එහෙම වෙලා තියෙනවා නම් හැමෝටම එහෙම වෙලා තියෙනවනේ. නේද? එහෙනම් මම මේ වගේ දේවල් කාටවත් කරන්නේ නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමනස්ස. ප්‍රිය විපෝගෝ අපේ සම්පෝගෝ අම්පිච්ඡන් අපේ සම්පි දුක්ඛං. මේ දුක් ගොඩක් අරගහගෙන ඉන්න මනුස්සයට මම තවත් ඇනලා <laughs> තවත් කෙනෙක් එක්ක බිඳවලා තවත් දුකක් සකස් කරන්න තරම් මට කුර වෙන්න පුළුවන්. නේද? එහෙම හිතන්න ඕනේ නේද? අන්ධ මිනිසෙක් නම් කොර මිනිසෙක් නම් ඇවිද ගන්න බැරි වෙනකොට එයාට කරදර කරනකොට අපි කියන කුරුලයි කියලා. ඒ වගේ තමයි අපි ඔක්කොම. අපි ඔක්කොම ආබාධිතයෝ. මොන ආබාධයෙන් ඉන්නේ? සංසාර ආබාධය. සංසාර ආබාධයෙන් හින්දා අපි ඔක්කොම ධාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දෝමනස් ආදී දුක් උරුම කරගෙන ඒ දුක් ගොඩේ වැටි වැටි වැටි වැටි බොහෝම පහසුවෙන් ජීවත් වෙන අය. අසරණේලා ඉන්න අය. එතකොට මම ඒ තනත්තාට තවත් පැත්තකින් විඳීමක් ඇති කරලා නේද? තවත් දුකක් ඇති කරගන්නවා නම් ඒක මගේ මහ කූර වැඩක්ද නැද්ද? කූර ඡණ්ඩ නේද? මහ අසත්පුරුෂ වැඩක්. නේද? එහෙනම් අපිට පුළුවන් වෙන්නේ හිතෙන්ද මම මේ කියන විදිය හොඳ නැද්ද? නේද? මේ විදියට හිතන්න පුරුදු වෙන්න ඕනද නැද්ද? හිතන්න පුරුදු වෙන්න ඕනේ. නේද? ඉතින් ඒක දැනෙන්න ඕනේ. ඒක සංසාර ගමන ගැන හිතන කෙනෙකුට. මේක දැනෙනවා. දුක් තේරෙන කෙනෙකුට මේක දැනෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දැනලා අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඊළඟට අන්තිම එක. සම්ප්‍රත්‍යලාපහ. දැන් සම්ප්‍රත්‍යලාපහ කියන්නේ මොනවද කියලා අපි හරියට පැහැදිලි කරගන්න ඕනේ පින්නත්. රාජ කතා, චෝර කතා ආදී වශයෙන් තියෙන මේ දෙතිස් කතා. නේද? අපේ ජීවිතයට ගැළපෙන විදිහට අපි මේක ගැළපෙනකම් සාමාන්‍ය ජීවිතයේදී කොහොමද මේක බේරගන්නේ කියලා බලාගන්න. අම්මෙක් තීරණයක් ගන්නවා මම සම්ප්‍රප්පලාප කියන්නේ නැහැ කියලා. දුව ඇවිල්ලා වගේ කාර්යාලේ තොරතුරු වගේක් කියන්න ගන්නවා දුවට කාර්යාලේ ප්‍රශ්න වගේක් කියලා. ඒ ටික ඇවිල්ලා විස්තර කියන්න ගන්නවා. දැන් අම්මා මොකද කියන්නේ දුවට? මේ වාරයක බලාගන්න. මම සම්ප්‍රප්පලාප වලට කියන්න බෑ. එහෙම කිව්වොත් ඉස්සර අම්මා මේව අහුවා. දැන් අම්මා අහන්නේ නැත්නම් භාවනාව කරන්න යන හින්දා. හරිද? දුවට මොනව හිතේද? බුදුරජාණන් වහන්සේ ගැනත් එක්ක තරහයි. ඇයි? අපේ අම්මා මහා කූර කෙනෙක් වෙලා. ඇත්තටම අම්මා ඒක ඇහුවොත් අම්මා සම්ප්‍රප්පලාපයට අහු වෙනවද? අහු වෙනවා අහන විදිහේ හැටියට තමයි. <laughs> චේතනාවදී බලන්න ඕනේ. අම්මා මේක අහන්නේ මේ ළමයාට මම උපදේශයක් දෙන්න ඕනේ මේ ළමයාට පිටු වෙන්න කවුරුවත් නැහැ මේ ළමයාට මම ධර්ම අවවාදයක් දෙන්න මම මේක දැනගන්න ඕනේ කියලා ඇහුවොත් ඒ චේතනාවෙන් ඇහුවොත් අම්මාව එහෙම හුවෙන්නේ නැහැ එහෙම නැතුව ආ කියන්න බලන්න මොකද මේ මොකද මේ කියලා අරක දැනගැනීමේ දැඩි ආසාවකින් නේද ඉන් වින්දනයක් ලැබීම සඳහා අහනවනම් ඒක සම්ප්‍රප්ලාව ගන්නට වටිනවා නේද අවශ්‍යතාවයට අපිට සමහර ලාට කෙනෙක් මග ළඟට එනවා. ආපු ගමන් මං එයා වින්දෝගෙන සතිපට්ඨාන කියන්න ගත්තොත්. හ්ම්. ආවට වඩා වෙයි යනවා. ඉස්සෙල්ලා මොනවද අහන්න ඕනේ? කොහොමද කොහෙද ඉන්නේ මොනවද කරන්නේ නේද? උකුටම ඉස්සෙල්ලා කෑවද කියලා ඒව අහන්න ඕනේ. ඉතින් කොහෙද ඉන්නේ මොනවද කරන්නේ අම්මා තාත්තා මොනවද කරන්නේ කියලා අහනකොට ඕම් එහා පැත්තෙන් කවුරු හරි යනවා. එයා කියනවා හාමුදුරුවෝ වරත් කොහොමද කතා කරනවා කොහෙද ඉන්නේ කින්ද මන්ද කියලා. ඉතින් එහෙම නෙවෙයි. එතන තියෙනවා එතකොට ඒකේ ප්‍රයෝජනයක් තියෙනවා. නේද? සමහර වෙලාවට අල්ලාප සල්ලාපේ ප්‍රයෝජනයක් තියෙනවා. එතකොට මගේ හිතෙන් මම දැනගන්න ඕනේ මම මේවත් එක්ක මේ මොහොතේ සුහදව කතා කරමින් ඉන්නේ. ඒ අය මාත් එක්ක සුහද කරවා ගැනීමටයි සුහද කරගන්නවා ගන්නේ මොකටද? නේද? කපටිකමින් ධර්මය ඔබලා දාන්න ඒ සම්තානවලට. නේද? හිතවත් කරගත්තොත් තමයි ධර්මය ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ කියලා ආන් එහෙම අරමුණකින් නම් පින්වත් නේ ඒක සම්ප්‍රප්ලාපාවක් වෙන්නේ ඒ අල්ලාප සල්ලාප සම්ප්‍රප්ලාපාවක් වෙන්නේ එහෙම නැතුව රස විඳීම සඳහා නම් මේක කරන්නේ ගැටලුවක් ලොකු ගැටලුවක් තියෙනවා ඇයි කෙලස්මයි උපදින්නේ එතකොට කෙලස්මයි උපදින්නේ ඉතින් ඔන්න ඔය විදිහට ඕවාගෙන් වෙන් වෙන්න ඕන අපි දැන් පුළුවන් නේද ගෙදරදී වෙන් වෙන්න හරියටම නේද හරි වෙන් වෙන්න පුළුවන් මේ වගේ වෙන්වීමේ අරමුණ තමයි මේ ධර්මයේ සඳහන් වෙනවා සම්මා වාචා කියන එක මාර්ගාංග බවට පත් වෙනවා කියලා. අපි කලා කතා කරා ඊයේ ප්‍රවේදන් එක කොහොම විස්තර කරන්නේ මාර්ග හිත උපදින වෙලාවේ එක පැත්තකින් දෙන තල්ලුවක්. මාර්ග හිත අපේ සිතේ උපදින්න එක පැත්තකින් දෙන තල්ලුවක් තමයි සම්මා වාචා කියන පැත්තේ. අංග කීයකින් තල්ලුවක් දෙනවද? අංග 8කින් මාර්ග සමාධියට අංග 7කින් තල්ලුවක් දෙනවා. සමාධියත් එක්ක අටයි. හරිද? මේකෙදි කතා කරන්නේ ධර්ම දේශනාවලදී. එතකොට මේ තල්ලුව දෙන වෙලාවේ හිත හිත ඒ අදාළ තැනටම නංගලා තියන්න මේ සම්මා වාචාව අන්න ඒ වෙලාව ඒ අවස්ථාවේදී ඒක ආශ්‍රව රහිත අනාශ්‍රව වූ උපදීපාක රහිත වූ සම්මා වාචාව වල පුණ්‍ය භාගිය නෙවෙයි එතකොට ඒක ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග බවට පත් වෙන එක ආර්ය සම්මා වාචාව බවට පත් වෙනවා. සම්මා වාචාව පුරුදු කරගෙන තියෙන්න ඕන. අනාර්ය වූ සම්මා වාචාව තමයි අපි ඔය කියපු කාරණා හතර. ඒවා අපි මෙහි ඒවායින් වැඩ කියලා ඉන්නවා. වේරමණී කියලා වැඩ කරනවා. නේද? වේරමණී කියලා වැඩ කරනවා. ආර්ය tattර කියලා කියන්නේ මාර්ගංග දක්වා මේක පත්වන වෙලාවේ මේකට තව පද තුනක් එකතු වෙනවා. වේරමණී විතරක් නෙවෙයි ආරති විරති පටිවිරති වේරමණී කියලා. හරි? රතිය කියන්නේ ඇලීම. අරතිය කියන්නේ නොඇලීම. විරතිය කියන්නේ ඇලීමේ වෙන්වීම. පටිවිරතිය කියන්නේ සම්පූර්ණ වෙන්වීම. සම්ප්‍රප්පලාපාවන්හි ගැන තියෙනා වූ ඇලීමෙන් සම්පූර්ණයෙන් වෙන්වීම සිද්ධ වෙනවා. අන්න මාර්ගහිත උපදින ණයක ප්‍රහාණය වෙනවා. හරිද? දැනට තියෙන්නේ මොකද්ද? තල්ලුවක් දානවා සම්ප්‍රප්පලාවට නේද? දන්නවනේ පොය දවසේ එහෙම. පොය දවසේ වුණත් කට්ටිය සිල් කන්ට ගිහිල්ලා හතර පහ දෙනෙක් කරපැත්තේ නේද? අතපය හොඳට දිගාරින විදිහෙන්, කට දිගාරින විදිහෙන් හොඳට පේරෙනවා. සතිපට්ඨානය තමයි කතා කරන්නේ කියලා. ඒ වෙලාවට මේ පැත්තේ හිටියේ මට මොකද වෙන්නේ? ඇතුලෙන් තල්ලුවක් දානවා. යනවා යනවා අර මොනවද කතා කරන්නේ කියලා බලනවා කියලා කන් දිහාගෙන ඉඳ හරි තල්ලුවක් දානවා නේද? එතකොට අන්න ඒක නෑ. පොඩ්ඩක්වත් නෑ. හරි? ඒකෙහි ඇලීම් මාත්‍රයක්වත් නෑ. අන්න ඒ தත්තට පැත්වීම නෙවෙයි අපේ බලාපොරොත්තු නේද? මේ වදේ ඉඳගෙන ඉන්නවා නේද? කතා කරන එකේ ඉවරක් නැතුව වදේ ඉඳගෙන මේකෙන් සම්පූර්ණයෙන් අයින් වෙනවා කියන්නේ. ආරති විරති ප්‍රතිවිරති වේරමණී. එහෙනම් අපි සිල් සමාදන් වෙනකොට මුසාවාදා වරමණේ සිකාපදන් සමාදියා මෙතනට අපිට අදහසක් තියෙන්න ඕන. ඇයි මම මේ මුසාවාදයෙන් වැළකෙන්නේ? ඒකෙන් සම්පූර්ණයෙන් වෙන්වීමේ අදහසිනුයි කියන මට දැනට මුසාවාදයට ඇලෙන ගතිය තියෙනවා. අන්න ඒ ඇලෙන ගතියෙන් අයින් වෙන්න සම්පූර්ණයෙන් මේ හිත මුසාවාදේ වෙන් කරගන්න පිසුනා වාචයෙන් වෙන් කරගන්න පරුසා වාචයෙන් වෙන් කරගන්න සම්ප්‍රප්පලාපාවේ වෙන් කර ගැනීම සඳහායි මම මේ මේ මේ සීල ප්‍රතිපදාව යෙදෙන්නේ කියලා තමයි වෙන් වෙන්නේ ඒකටයි කියලා. පුදුමයක් තියෙනවා. නේද? අපේ අතෝ සීල් සමාදන් වෙනකොට වේරමණී කියනකොටවත් අඩුම ගානේ මම බරකෙනවා කියලාවත් අදහසක් මොකක්ද? නැහැ. නිකාන් කියලා දානවා. නේද? ඔන්න අපි වෙනට මෙන්න මෙහෙම නම් කියලා මේ පංචශීල ප්‍රතිපදාව නිර්වාණ අවබෝධය සඳහාම වේවා කියලා නම් සාදු කියලා නිකන්. එන්න ඒ හැඟීම තමයි අපි දැන් මේ කිව්වේ. හරිද? සීල් සමාදන් වෙනකොට ඥාන සංප්‍රයුක්ත වෙන්න ඕනේ. ඥාන සංප්‍රයුක්තවයි සමාදන් වෙන්න ඕනේ. මේ බලන්න. තමන්ගේ දරුවෙක් ඉන්නවා අනුන්ගේ දරුවෙක් ඉන්නවා. හ්ම් මේ දරුවෝ දෙන්නව මාරු මාරුවට මට පාසලට ගිහින් දාන්න වෙලා තියෙනවා කියලා හිතන්නකො. අනුන්ගේ දරුවා අරගෙන යනකොට ආදර සංපයුක්තව දරන යන්නේ. ආදරේ පිට යෙදෙන්නේ නැහැ. තමන්ගේ දරුවා අරගෙන යනකොට ආදරය එතනට යෙදිලා අරගෙන යන්නේ. නේද? ඉතින් අපේ හිතෙන් යෙදිලා ඒක. තේරෙනවද? සිල් සමාදන් වෙනකොට මොනවද දන්නේ යෙදෙන්නේ. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියම් කියනකොට මේක ඇතුලෙන් යෙදෙන්නේ මොනවද දන්නේ නැහැ. සමහර කට්ටියන මම මේකෙන් වැළකෙනවමයි කියලා යෙදෙනවා. සමහර කට්ටියට මේකෙන් වැළකීම මාව අපාගාමී ගමනින් අයින් වීම සඳහායි කියලා අදහසක් එනවා. හරිද? සමහර කට්ටිය මොකුත් හරි කියාගෙන යනවා. ඒ කට්ටිය නම් අඩුයි නේද ගොඩක්? දැන් බලාගත්ත හැබැයි ඉතල සමාදන් වුණානේ. ඒ සමාදන් වෙනවා මොනවද යෙදුනේ කියලා බලන්න. හරිද? සමහර කට්ටියට නේද මේක මේ මොකද්ද මේ සාරධර්ම වලින් තේ රටක් හදන්න මේ ලෞකික ජීවිත හොඳට තියෙන්න මේ පංචශීල ප්‍රතිපදාව කියලා එකක් තියෙන එහෙමයි කියලා හිතනවා. සමහර කට්ටියට මම මේ විඳින මහා දුක්ඛ ස්කන්ධය මම මේ විඳින මහා නේද? ඊටාම දුක්ඛිත ජීවිතය මානසිකව විඳින්නා විඳින්න වෙලා තියෙන නොයේක දුක් වේදනා තියෙනවා නේද? ආන් ඒවායින් සම්පූර්ණ අයින් වෙලා විරාග, නිරෝධ තත්වයකටපත් වෙන්න නිවන සඳහාම අවශ්‍ය ශක්තිය ඇති කරගන්න භාවනාවට හේතු වෙන ආකාරයට ඇති කරගන්න කෙලෙස් වලින් අයින් වීම සඳහා කියලා දැඩි අරමුණක් එනවා. හරිද? ඒක එන විදිහට හදා ගන්න ඕනේ. හරිද? ඒකටයි කියලා ආන් එතකොටයි ඒක නිවන සඳහා කියන අදහස එන්නේ. හරිද? මම පරිසවචනමින් අයින් වෙන්නේ නිවන සඳහා ඉතින් මේක බුදුහාමුදුරු දේශනා කරේ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ එතන මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංගතා බික්ඛු සබ්බ දුක්ඛාපමුත්තති සියලුම දුක් නැති කරන්නේ කවුද සාදු වාචාය සංවරෝ කියන එක එතන තියෙනවා එහෙනම් මගේ වචනයෙන් සංවර වීම දුක් නැති කිරීම සඳහායි කියලා ඥානය දෙන්න ඕනේ එතනට සංවර වෙනකොට ඒ අදහස එන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඇතුළෙන්ම හැඟීමකින් මම මේක කරන්නේ මේකටමයි කියලා සෝමනස්ස සහගත ඒක සන්තෝෂයෙන්ම කරන්න ඕනේ. අයියෝ ඉතින් සිල් රකින්න එපා අප්පා නැත්තම් ඉතින් හරි අමාරුයි අප්පා යන්න පුළුවන් කියලා අපි දෝමනස්ස නෙවෙයි. හරි අතුලාන්ත හැඟීමකින් කරන්න ඕනේ. ඊළඟට ඒක කවුරුත් කියන හින්දා නෙවෙයි තමන්ගේම ඇතුළෙන් එන මෙහෙවීමකින් කරන්න ඕනේ. ආන් එතකොට කියනවා ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්ස සහගත අසංකාරික කුසලයක් කියලා. ඉතින් ඒක හින්දා අපි මේක දැනගෙන කරන්න ඕනේ. මම මේ ගෙනියන වැඩපිළිවෙල මගේ ප්‍රතිපදාව ක්‍රමානුකූලව වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා තමයි කොයි වෙලාවක හරි මේක මාර්ගාංග බවටපත් වෙන්නේ. මේක අනාශ්‍රය බවටපත් වෙන්නේ. මේක ලෝකෝත්තර මාර්ගාංගයක් බවටපත් වෙන්නේ. අන්න එතකොටයි කියලා ඒ සිහියේ ඒ නුවණින් ඒ වීර්යයෙන්ම තමයි මේ කටයුත්ත සම්පාදනය කරගන්න ඕනේ. හ්ම්. ඉතින් එහෙමද කියලා පොඩ්ඩක් විමසලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව හික්මන අපි මොනතරම්නම් මොනතරම්නම් ගැඹුරු ධර්මයක්ද ඒ ධර්මය තුලින් ආව මොනතරම්නම් හික්මීමකට බුදුරජාණන් වහන්සේ පත් කරලා තියෙනවද සියලු දුක් නැති කරන தත්වෙට ක්‍රමානුකූලව ක්‍රමානුකූලව හිතා ප්‍රමාණිකුලව මාව යොමු කරලා තියෙනව නේද කියලා දැනගන්න ඕන හොඳටම දැනගන්න ඕන ඒක. හරි? ඒක දැනගෙනයි මේ සීලය සමාදන් වෙන්න ඕනේ. ඉතින් වැරද්ද නිවැරදි කරගන්න ඕනේ ඉක්මනටම. අපේ හිතවල එන මේ කෙලෙස් ධර්මෝන් ධර්මයන් වලට ඇලි ඇලි ඇලි ඇලි කොච්චර දුක් ලැබුණත් ඒකෙම ඒකෙම ඒකෙම ඇලි ඇලි තියෙන්නේ ඒ තුලින් සෝමනස්සයක් උපදින හින්දා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විදර්ශනාව හින්දා, නෙක්ඛම්මයේ හින්දා උපදනා වූ යම් සෝමනස්සයක් ඇති වෙන තුරු කොච්චර දුක් තිබ්බත් මේකෙම හිත ඇලෙනවා කියලා. ඒකන මේකට මේකට ඕනේ විකල්පයක්. හරිද? එතකොට මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා ඒ මෙනෙහි කිරීමෙන් දා කෙලෙස් ධර්මයන් තමන්ගේ තුලින් අඩු වෙනකොට අපේ අතුලාන්තයෙන් උපදින සෝමනස්ස සහගත හැඟීම දැනෙනකොට තමයි මේ පංචකාම සම්පත්තිය හින්දා උපදනා වූ සෝමනස්ස ප්‍රහාණය වෙන්නේ. අයින් වෙන්නේ. ඉතින් ඒ ඒ වගේ විදර්ශනා සෝමනස්සයක් ඇති කරගන්න මගේ හිත පාවිච්චි කරන්න නම් ඒක ශක්තිමත් හිතක් බවට පත් කරගන්න ඕනේ. ඒක ශක්තිමත් කරගන්න නම් මම මොකද කරන්න ඕනේ? සමාදන් වෙලා සිල් ආරක්ෂා කරගන්න ඕනේ. සමාදන් වෙලා සිල් ආරක්ෂා කරගන්න ඕනේ. ඉතින් අන්නේ සමාදන් වෙලා ආරක්ෂා කරනකොට තමයි දවසින් දවස කැඩෙන කැඩෙන කැඩෙන කැඩෙන වාරයක් ආරෝග්‍ය ගානේ නැවත නැවත නැවත නැවත සමාදන් වෙනකොට පින්නත් මේ වාර ගාන අඩු වෙනවද නැද්ද කැඩෙන? කැඩෙන වාර ගාන අඩු වෙනකොට ඒ කියන්නේ වෙනදා කැඩිච්ච අවස්ථාවක මම නොකඩා ඉන්නකොට මට සිහියෙන් ඉන්න ඕනේ, වීරියෙන් ඉන්න ඕනේ, ඉවසීමෙන් ඉන්න ඕනේ, අදිෂ්ඨානයෙන් ඉන්න ඕනේ. සිහියෙන් ඉන්න වාරයක් ගන්න මගේ සිහිය අඩු වෙනවද වැඩි වෙනවද? වීරියෙන් ඉන්න වාරයක් ගන්න මගේ වීරිය අඩු වෙනවද වැඩි වෙනවද? නේද? ඉවසීමෙන් ඉන්න වාරයක් ගන්න මගේ ඉවසීම වැඩි වෙනවද අඩු වෙනවද? එහෙනම් ඔය කියන ගුණාංග හැම එකක්ම වැඩි වෙනවා සීලය ආරක්ෂා කරන කෙනෙකුට. ඉතින් මොනතරම් වාග්ය සම්පන්නද මොනතරම් ක්‍රමානුකූලද අපි මේ උරුම කරගෙන තියෙන ධර්මය. ඒකින්ද මම වචනය සංවර කරගන්න වාරයක් වාරයක් ගානේ මාව යොමු වෙන්නේ කොහෙටද? නිවනටමයි. නිවනටමයි කියන අදහස තියෙන්න ඕනේ. හරි. ඉතින් ඒකින්ද යහපත් දෘෂ්ටියකින් යුතුව යන දෘෂ්ටියකින් යුතුව වැඩි ඇති වෙනකොට මතක තියාගන්න ලොකුම කාරණා මොකද්ද? මගේ අතින් මේ සිත් කැඩෙන්නේ මගේ ප්‍රමාදයේ හිඳයි. දැන් ප්‍රමාදය කියන එක තේරෙනව නේද? ප්‍රමාදය කියන එක තේරුම් ගත්තා. හොඳයි. අද දවසේත් මේ අතෝ තමන්ගේ බාහුව බලය යොදලා හරියන්න කරගත්ත ධනෙ පහදාන් කරලා තමයි මේ ධර්ම දානමය පුණ්‍ය කර්ම ලබා දෙන්නේ. ඉතින් තමන් විතරක් ධර්මය ශ්‍රවණය කරලා මදි යන්න අයට ධර්මය ශ්‍රවණය කරවන්න ඕනේ කියන අදහසින් පවිත්‍ර චේතනාවකින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලැබුවත් නැත්නම් කල්පනා කරන්න ඕනේ මේ බණ ඇහිලා කොහේ හරි තැනක කවුරුන් හෝ කෙනෙක් හික්මන හික්මන වාරයක් වාරයක් ගානේ මේ අතන බොහෝම පින් සිද්ධ වෙනවා. ඉතින් එවැනි බොහෝ පින් කරගත් අත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා උතුම් අවබෝධය පිණිස මේ අත්තන්ගේ උතුම් අවබෝධය පිණිස ඒ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මං පරන්ති Thank you.